ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. Thank you. ආයුබෝවන් ඉරිදා සංග්‍රහයේ සුලවතුනි රසවතුනි සූර වීර ධීර ගුණෙන් යුතුව අපි නැගිටිමු කුරුළු පූජනය ඇසෙන ඉර ආයා ඇති සෝභාමත් දවසකට අප පිළිපන් අප සියලු දෙනා ජීවිතය පිළිබඳ විවිධ කල්පනාවන්ගෙන් මෙහෙයවනු ලබනවා. ඉතින් මේ නව වසරේ මෙසේ අපි කියනවා ලොව සියලු ප්‍රාණීහු සැප කැමැත්තෝය ඔවුන් සෑම විටම උත්සාහ කරනුයේ සුවය සතුට මිහිර සැනසෙල්ල ළඟා කරගනු සඳහාය කෙටියෙන් කියතොත් සියල්ලන්ගේ මූලික පරමාර්ථය සැප ලැබීමයි මේ අදහස පෙරදරි කරගෙන මිනිස්සු හැටියට අපි පිබිදෙමු. ලියන්වල අබේසිංහ සහෝදයා නිතර මතක් කරනවා ආනන්ද සමරකෝන් මහතාගේ දිනය, පියසිරි විජේරත්න මහතාගේ දිනය, මහගම සේකරයන්ගේ අනුස්මරණය, මඩවල ඇස් රත්නායකයන්ගේ සිහිපත් කිරීම එතුමාගේ අභාවය. මේ දුරුතු මාසෙට තමයි එළඹෙන්නේ. ඉතින් අපි ඒ බව සිහිපත් කරමින් පහුගිය සතවර්ෂයේ ඉපදිලා පහුගිය සතවර්ෂයේ විශාල වැඩ කොටසක් සංගීතයෙන් චිත්‍ර වලින් බොහෝ කාරණා වලින් ඉටු කළ ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ ගීතයක් අපි මෙහිදී ඉරිදා සංග්‍රහයට එක් කරනවා Bando Thank you. මේ ලෝකයේ තෘෂ්ණා ගංගාවෝ ගලා යෙද්ද සතිය හෙවත් සිහිය ඒවායේ නිවාරණයයි ප්‍රවාහයන්ගේ වේගය මැඩලන උපකරණය සිහියයි මේ මහා ප්‍රවාහ වේගය මුළුමනින් සිඳ දැමිය හැක්කේ ප්‍රඥාවෙන් මේ ප්‍රඥාව මෙහෙයවලා තමන්ගේ ශිෂ්‍යයන්ට අපමණ සේවයක් කළා ඒ වගේම රසිකයින්ට අපරිමිත රසයක් ලබා දුන් සාහිත්‍යකරුවෙක් සංගීතඥයෙක් ගායකයෙක් තනු නිර්මාපකයෙක් පියසිරි විජේරත්නය. එතුමන් සිහිපත් කරන මේ දුරුතු මාසයේ ජනවාරි මාසයේ ඒ සංගීතඥයාගේ ගීයක් ඔබ වෙත පිරිනමනුයේ කෘතඥතාපූර්වකවයි. කන්දක විලාසින් සෑමදා උදයේ මා එන පෙර මඟ ඉඳුරු සිනහවෙන් ඔමරිලතාවෙන් බලන ලඳේ සොඳුරු වියේ සඳරු තලේ සුරත මුවාවෙන් පායන පුන් සඳ සබිනාතෙන් පිලි අතුරා තනපත් අද ලාහිරු පෙර ගිරගින් පායා ඇත මිරි වැඩි ගලවා සඳලු තලින් බැස මිරි වැඩි ගලවා සඳලු තලින් බැස මා යන මේ මාවතට වඩින් ලඳ සඳලු තලේ දුරදෙනුවාවෙන් පායන තුන් සඳ දිලාසේ සෑමදා උදයේ මා එන පෙර මඟ ඉඳුරු සිනහවෙන් ඔමරි ලතාවෙන් බලන ලඳේ සොඳුරුයි දඬලු තලේ දුරදනුවාවෙන් පායන පුන් සඳ සවිලාතෙන් Thank you. ඉස්මත්සේ මගේ පැතුම් කරලින් බර වී ඇත වත්සුණු සෝදා සඳලු තලෙන් බැස වත්සුණු සෝදා සඳලු තලෙන් බැස අත්වැල් බැඳ එහි යන්නට එන්ලන්ද සඳලු තලේ දොරට නුවාවේ පායන පුන් සඳස විලාසින් සැමදා උදයේ මා එන පෙර මඟ ඉඳු තිනහවෙන් ඔමරිලතාවෙන් බලන ලඳේ සොඳුරුවියේ සඳලු තලේ දුරදමාවෙන් පායන කුන් සඳක විලාතෙන් සඳලු තලේ වාසනාවෙන් සෞභාග්‍යයෙන් පිරි ජීවිතයක් ගත කරනු රිසි හැම මිනිසාම සිල්වත් විය යුතුය අඩු ගණනේ පන්සිල්වත් රකින්නාගේ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයයි. එබඳු ජීවිතයක් ගත කරන මිනිසුන්ගෙන් පිරි සමාජය දිව්‍යමය සමාජයක්. බුදුන් වහන්සේගේ දේශනය එයයි. හැම ආගමිකයෙකුටම හැම ජාතිකයෙකුටම හැම ලෝකවාසියෙකුටම මේ පොදු ධර්මතාවක්. මහකම සේකර කලාකරුවා සිහිපත් වෙනවා. ඔහු දවසක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නමින් අද හැඳින්වෙන රජයේ ලලිත කලා ඇදලේට පැමිණෙනවා. ඔහුගේ අතේ කඩදාසි ගොන්නක් තියෙනවා. එක කඩදාසියක් එළියට ගන්නවා. අමරදේව සංගීතඥයා ඒ වෙලාවේ ඒ විශ්වවිද්‍යාලයේ අඹගහයට ශිෂ්‍යයින්ට උත්තර ಭಾರತೀಯ රාගයක් කියා දෙමින් සිටියේ. මගේ දැනුම හැටියට ගෞඩ සාරංග තමයි එම රාගය. අමරදේවයන්ට කඩදාසිය දුන් මහගමසේකර හැරි ආපහු ඔහුගේ රාජකාරිය බලා පිටත් වෙනවා. අමරදේවයන් මේ කඩදාසිය බලා එහි තිබුණු මනෝරම්‍ය වූ රචනාවට මේ වෙලාවේ උගන්වමින් සිටි ඒ රාගය අනුසාරයෙන් ආభాසය ලැබමින් විශිෂ්ට ගීයක් නිර්මාණය කරනවා මේ එම ගීතය රත්නදීප ජන්මභූමි ලංකදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමි සිල්වත්කම ඇතිවීමට හේතු වන සිල්වත්කමට මුලින් සිටුනා ගුණධම් දෙකක් තිබෙනවා. සිල්වත්කම ඇතිවීමට හේතු වන එයට ඊටාම ආසන්න ගුණධර්ම දෙක ලැජ්ජා බයයි. ලැජ්ජා බය සිඳුණු සමාජයක් පිරිහෙනවා මිස දියුණුවන්නේ නොවේ. මේ ගැන අපි දැඩි ලෙස අවධානයෙන් ක්‍රියා කරමින් හොඳම හොඳ පුරවැසි සමාජයක් විහි කරගත යුතුයි. මඩවල රත්නායකයන් ලියූ ගීතයක් මහාචාර්ය සමත් නන්දසිරි එදවස ගුවන් විදුලියට මෙසේ ගායනා කළා. මහාචාර්ය සමත් නන්දසිරිගේ පසුබිමේ සෙවණැල්ල වගේ හැම විටකම සිටින්නේ මල්කාන්ති නන්දසිරි. බලමු අපි මේ ගීතය කොයිතරම් මිහිරක් ඔබේ හදවතේ හැඟුම් වලට එකතු කරනවාද කියලා. වසන්තයේ පණිවිඩය ගෙනායි මගේ දොරකඩ ළඟ කිමන් හරිනවා කවුරු දොරින් ඔබ එබී බය නැතු මා මෙහි ඉඳ කාලය දිනිනවා වසන්තයේ පණිවිඩය in the car දිගට පෙළ දිග පහළට එනු මැන වසන්තයේ මදු බඳුන පතා වසන්තයේ පණිවිඩය දිලායි මගේ දොරකඩ ළඟ විමන් හරිනවා කවුළු දොරින් ඔබ එබී බලන තුරු මාමේ ඉඳ කාලය තමන් හටත් අනුන් හටත් පොදුවේ සමාජයට හානිය පිණිස අයහපත පිණිස විපත පිණිසත් හේතු වන සාහසික ක්‍රියා වැරදි වැඩ දුරාචාරය කිරීමට බියපත්වන ලැජ්ජිත වන ගතිය මෙහිදී ලැජ්ජාව හා බය යනුවෙන් කියවෙනවා ලැජ්ජා බය ඊටම වැදගත් හිවි ඔත්තප්පිය කියලා කියන්නේ එයටයි දේව ධර්ම දෙක මේ දේව ධර්ම දෙක ලෝකපාලක ධර්ම දෙකක් හැටියට ගන්නවා. සිරිසේන විතරණගේ පඬිවරයා විසින් ලියන ලද කීප වතාවක් මුද්‍රණයටපත් ප්‍රකාශයටපත් ජීවිත පොතට ප්‍රස්තාවනාවක් හෙවත් ජීවිතය දැන හැඳින ජීවත් වෙමු කියන කෘතිය ආශාවෙන් කියවූ ෂෝපන් හුවර් සමහර අය කියන්නේ ෂෝපන්හාවර් කියලා. මේ දාර්ශනිකයා ජර්මන් ජාතික ආතර් ෂෝපන්හාවර් විසින් ලියන ලද කියන ලද කියමන ඔහු මෙහි දක්වනවා. අනාගත ජීවිතය හමුවේ පසුවන යෞවනයට පිවිසෙන්නන් නාට්‍යාගාරයක තිරය හැරෙන තුරු කුතුහලයෙන් බලා සිටින ප්‍රේක්ෂක පිරිසක් වෙන්න. යෞවනෝදය වසන්ත සමයක් හැටියට තමයි හැඳින්වෙන්නේ. මනෝවිද්‍යාඥයින් කියන්නේ මේ වසන්ත සමය යෞවනයේ කුණාටු සමයක් කියලා. ඒ නිසා දුරාචාර, අපරාධ, අපචාර, වැරදි වැඩවලට අපි ගොදුරු නොවි පිඹිදුණු සිතෙන් ජීවිතය ගත කරමු. මේ ಭಾರತೀಯ භජන ගීතයක ආස්වාදය. करुणा के सागर गौतम हे करुणा के सागर गौतम दुखियों का दुख भार हरो जिनकी नैया हसी भवर में उनकी नैया पार करो पार ता स्वीकार करो स्वीकार करो हे करुणा के सागर गौतम ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය රවී සුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත ආශ්‍රය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක